गंग गंग गंग गारे से गारे से गंग විශ්වයේ රටා කලාවට නැඟූ අප්‍රමාණ මිනිසුන්ගේ ජීවන රටා, ගී පද රටා, ස්වර රටා යලි කියවන ස්වදේශීය රටා සිංහල ස්වදේශීය සේවයෙන් සෙනසුරාදා පෙරවරු 10ට ස්වදේශීය රටා සැක්සෆෝනීට පින්බඳ වයලීනීට ආත්මගත වූ නිර්ලෝභීව පෙරමන්තනෝ සංගීතවේදියානෝ අප්‍රමාණ මිනිසුන්ගේ ජීවන රටා යලි කියවන සිංහල ස්වදේශීය සේවය ස්ටැන්ලි පීරිස් යලි කියවෙන ස්වදේශීය වටා සැක්සෆෝනේ ගීතාලංකාරය සිංකඩ කල ආස වෙනදාටත් වඩා පැහැබරව තිබින දාරක ස්නේහයේ අපරිමිත ගඟුල පිටාර මට්ටමේ විය කොටුවේ කිතර ජොසලින් සිල්වා මාතාව වේදනාබර ගතින්මුත් සෙනෙහබර දැසින් සිනහන ගුවාය. සිය සයවන බෙලිඳා ඈ මෙලොවට දානය කළාය. වීරසිංහ ආරච්චිගේ වෝල්ටර් රෙජිනෝල් පීරිස් පියා සිය අලුත උපන් පුත්‍රරත්නයට නම් තැබීය. දිනය 1941 ජූනි මාස 13 වෙනිදාය. එඩ්වඩ් ස්ටැන්ලි පීරිස් ඒ පුත්‍ර සම්පත විය සුප්‍රකට පියානෝ ඉකෝඩියන් වාද්‍ය ශිල්පියෙක් වූ වෝල්ටර් රෙජිනෝල්ඩ් පීරිස්ගේ වැයුමින් නිවස නිතර පිරී ගියේය. එබැවින්ම ස්ටැන්ලිද කුඩා කල සිටම සිය පියාගේ වැයුම් නාද ආග්‍රහණය කරගත්තේය. සිය මව බෞද්ධ කාන්තාවක් වූද පියා රෝමානු කතෝලික විය. ස්ටැන්ලි රෝමානු කතෝලික ආගමට නැඹුරු විය. කටුකස්තුත ශාන්ත අන්තෝනි කාන්තා විද්‍යාලයට ඇතුළු කළ ස්ටැන්ලි පසුව තුන්වන පන්තියේදී කටුකස්තුත ශාන්ත අන්තෝනි පිරිමි විද්‍යාලයට ඇතුළත් කළේය. පාසලේදී සංගීතය හැදෑරීමට වඩාත් නැඹුරු වූ හෙතෙම සිරිල් බ්‍රවුන් ගුරුතුමා යටතේ බටහිර සංගීතයේද මහනුවර එම්.ජී. සුගතදාස ගුරුවරයාගෙන් ශාස්ත්‍රීය සංගීතයද හදාළේය. වික්ටර් සල්ගාඩෝ, සීකේ විජේරත්න සහ සංගායියා යන ගුරුවරුන් යටතේ ස්ටැන්ලි චිත්‍ර හා මූර්ති ශිල්පයේ දහදාලය. සංගීතය පිළිබඳ දැනුම අඛණ්ඩව ලබා දීමට ස්ටැන්ලිගේ දෙමව්පියන් කටයුතු කළ අතර ඒ ප්‍රතිඵලයක් ලෙස රජයේ සංගීත විද්‍යාලයේ මධ්‍යමය වයලීනාංශයෙන් සමත් වන්නට ස්ටැන්ලිට හැකිවිය. වයලීනය, තබ්ලාව, ගිටාරය, පියානෝව, සර්පිනාව වැයීමට හිතම දක්ෂ විය. කැටයම් හා මූර්ති කලාව මෙන්ම චිත්‍ර කලාවටද දක්ෂතා දැක් වූ ඔහු පාසලේ දීප්තිමත් ශිෂ්‍යයෙකු ලෙස කැපී පෙනුණේය. පාසලෙන් සමුගත් ස්ටැන්ලිට සිය පළමු රැකියා අවස්ථාව උදා විය. ඒ නාමක හමුදාවේ විදුලි සංඥා නිලධාරියෙකු ලෙස පත්වීම ලැබීමටය. පසුව සංගීතයට තිබූ දැඩි ඇල්ම හා උරුමය නිසාම ඔහු ගුරු විභාගයට පෙනී සිටියේය. 1963 ජූලි 13 වෙනිදා යුගදිවියට එළඹී ස්ටැන්ලිගේ අතගත්තේ ඔහුගේ ඇවැස්ස නෑනා වූ මාගරීටා මේෂය ප්‍රනාන්දුය ප්‍රේමයක අග්‍රඵලයක් වූ ඒ විවාහ දිවිය ඔහු සතුටින් ගෙවූහ. සංගීතයේ තවදුරටත් හදාරමින් එහි නිරත වූ ස්ටැන්ලි සිය පළමු ගීතණු නිර්මාණය කිරීමේ අවස්ථාව උදා කරගත්තේය. ඒ සිය ගම්පලාතින්ම බිහි වූ දක්ෂ ගීත රචකෙක් හා නිවේදකෙක් වූ කේ.ඩී.කේ. ධර්මවර්ධන ලියූ ගීයකටය. අමා රන් හැඟුම් ගීය ගායනා කළේ මිල්ටන් මල්ලවආරච්චිය. 1965 දී ඔහු මුහුණ දුන් ගුරු විභාගයෙන් සමත් වූ සහතිකයේද ඔහු අතපත් විය. නාවික හමුදා රැකියාවෙන් සමුගත් ඔහු 1968 දී තමා අකුරු කළ කටුගස්තුට පිරිමි විදුහලේ චිත්‍ර ගුරුවරයෙකු ලෙස පත්වීම ලැබිය. චිත්‍ර ගුරුවරයා වූද පාසලේ පෙරදිග සංගීතයේ බහරව ගුරු භූමිකාවද ඉටු කිරීමට ඔහුට සිදුවිය. දිනක් ඔහු මුණගැසීමට පැමිණි පුද්ගලෙක් "සර් මේ මගේ දරුවා සංගීතයට ඉතල්ලදී මෙයා හොඳට සින්දු කියනවා මෙයාව බාර ගන්න" යනුවෙන් පැවසිය. එදා පටන් ඔහු ස්ටැන්ලිගේ අඩිපාරේ යෑමට පටන් ගත්තේය. ඔහු පාසලේ දක්ෂතම ශිෂ්‍යෙක් විය. ඔහු දිනෙන් දින දක්ෂතාවයේ ඉහළටම නැංගියේය. ඔහු අන් කිසිවෙක් නොව සංගීතවේදී රෝකාන්ත ගුණතිලකය. ස්ටැන්ලි පීරිස් සංගීත ක්ෂේත්‍රයට කැඳවාගෙන තවත් දක්ෂ ශිල්පීන් රැසකේ ඒ අතර මහින්ද බණ්ඩාර හා කීර්ති පැස්වල්ද කැපී පෙනෙන චරිතයන්ය. දින අසල නිවසක පුද්ගලෙක් සැක්සෆෝනයක් ඔහුට ලබා දුන්නේය. එය වැයීමට යත්න දරුවද ඔහුට ඒ කිරීමට නොහැකි විය. හඬ ඉපද විය නොහැකි තරමේ තත්වයක තිබූ එය එංගලන්තයට යවා අලුත් වැඩියා කර ගැනීමට ඔහුට සිදුවිය. සැක්සෆෝනයේ වැයීමේ නොතිත් ආශාව ඔහු තුළ වැඩින්නට විය. ඔහු තනිවම ඒ පුරුදු පුහුණු විය. පසුව මහනුවර පදිංචි බ්‍රෑන් බේරකුඩ මහතා සැක්සෆෝන් වාදකෙක් ලෙස ස්ටැන්ලි පීරිස් සිය වාදක කණ්ඩායමට බඳවාගත්තේය. එම වාදක කණ්ඩායම ෆෝචුන් නම් විය. පසුව ඒ නායකයා වූයේද ස්ටැන්ලි පීරිස්ය. ෆෝචුන් වාදක කණ්ඩායම ලංකාවේ ඉතා ජනප්‍රිය යුගයකට ගෙන ආවේ ස්ටැන්ලි පීරිස්ය. සැක්සෆෝනින් ගී අනුවාදන ඉදිරිපත් කළ පළමු ශිල්පියා වන්නේද ස්ටැන්ලි පීරිස්ය. ගුවන්විදුලි සංස්ථාවේ GSP රානි පෙරේරා නිෂ්පාදනය කළ ගී අනුවාදන වැඩසටහනකට අනුවාදන 24ක් වාදනය කරමින් වාර්තාවක්ද හිතෙම තැබිය. සූර්ය ලේබලෙන් පෝචුන් සංගීත කණ්ඩායමට ගී තැටිගත කිරීමේ වරම් හිමි විය. පසුව EP සහ LP තැටි නිෂ්පාදනය වූ අවධියේදී ජම්ටෝන් new sounds Saraswathi Surya lotus සහ ශාස්ත්‍රණ ලේබල් ඇත්තේ තැටි 100කට වඩා වැඩි සංඛ්‍යාවකට සංගීතය නිර්මාණය කිරීමට ඔහුට අවස්ථාව ලැබීය. ක්‍රමයෙන් තැටි නිෂ්පාදනය වෙනුවට කැසට් පැටේ පැමිණි යුගයේ විය. ප්‍රයා සූර්යසේනට ඔහු මුල්ම වතාවට කැසට් පැටයක් සඳහා තනු නිර්මාණය කළේය. එදා මෙදා තුර ඔහු ගීතන් නිර්මාණය කළ කැසට් පැට ප්‍රමාණය 678 කි. චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය සඳහා දැඩි නැඹුරුවක් පෙන්වුම් නොකළ හෙතෙම චිත්‍රපට කිහිපයකට පමණක් දායක විය. සාරංගා බයිසිකලේ ප්‍රේමයේ නාමයෙන් සූරසර්දෙල් ආදර චාරිකා ඒවයින් කීපයකේ ටෙලිනාට්‍ය සංගීතයටද වැඩි දායකත්වයක් නොදක්වුවද බර්ට්‍රම් නිහල්ගේ කඩවර ටෙලි නාට්‍ය ඔහු සංගීතාධ්‍යක්ෂණය කළේය. ගීතනු නිර්මාණයේදී සංයමයෙන් ඒට උපරිම සාධාරණ ඉටු කිරීමට හිතම හැම විටම උත්සාහ දැරිය ආධුනික ශිල්පීන්ට මඟ පාදා දුන්නේය. නිර්ලෝභීව අවස්ථාව දානය කළේය. ඔහු ලංකාවේ විශිෂ්ටතම ගායක ගායිකාවන්ට ගීතම් නිර්මාණය කළේය. Pandit Amaradeva, Nanda Malini, Victor Ratnayake, T M Jayaratne, Nela Wickramasinghe, Priya Suriyasena, Melton Mallawarachchi, Niranjana Sarojini, Abhiwardhana Balasuriya, Greshan Ananda, Rookantha ගුණතිලකයන්ගේ සිට වර්තමාන පරම්පරාවේ ශිල්පීන් රසකටම සුරස ගීතණු නිර්මාණය කරමින් සිංහල ගීතයේ ජනගත කිරීමට අනලස්ව දායක විය. සම්මාන උළෙලයන්හිදී නම ගිලිහි කියමු ජනතා හදවතී ඔහු නිබඳ සම්මානිත විය. ඔහුව කියවීමට සැලකිය යුතු ඉඩක් කිසිවෙකු වෙන් නොකළමුත් ගුවන් විදුලියේ සිංහල ස්වදේශීය සේවය ඔහුව යලි වේදිකාගත කිරීමට මෙලෙස සූදානම් විය. සැක්සෆෝනීට පින්බැඳ වයලීනීට ආත්මගත වූ නිර්ලෝභීව පෙරමන් තනූ සංගීතවේදියානෝ අප්‍රමාණ මිනිසුන්ගේ ජීවන රටා යලි කියවන සිංහල ස්වදේශීය සේවය ස්ටැන්ලි පීරිස් යලි කියවන ස්වදේශීය රටා සැක්සෆෝනී ගීතාලංකාරය එහෙම නිසා සමහර විට ස්ටැන්ලි බිරිස් මග ඇරෙන්නේ නැති සම්මාන උල්ලංඝනයේදී ඇත්තටම ඔබ හිතන විදිහට ඒ කිව කාරණේ නෙමෙයි. ඇත්තටම ස්ටැන්ලි බිරිස් මග හැරුණේ කොහෙද අපිට? මම නම් හිතන්නේ මග හැරුණා කියලා. මොකද සංගීතය ගැන හොයන දැන් ලාල්ලා වගේ ඇති අපි සංගීත ගැන දන්න මෙතෙක් මේ ආපු දුර ගමනේ අපි හිතමු 70 දශකයේ ඉඳලා වගේ ආපු දුර ගමනේ ස්ටැන්ලියව කොයිතැනකවත් අපේ සංගීත ලෝලින් අතර විශේෂයෙන් අපේ වාදකයන් අතර අපිට කවදාත් අමතක වෙලා නැහැ. අපි හැමදාම රෙකෝඩියක් ඉවරලා මේ කලින් අපි කතා කරනවා මේ දවස්වල කොච්චර ලස්සනට මේ වැඩ කරනවද කොච්චර ලොකු ඔකේස්ට්‍රා එකක් මේ සින්දු වලට දාලා තියනවද හැමතිස්සෙම කියන හැම දෙයක් ගැනම කොච්චර මෙයාව හිතනවද කියලා මම හිතන්නේ මේ සාමාන්‍යයෙන් අමතක වෙන නිර්මාණ සමාජයට මගේ හැරුන්නේ නැහැ. මම කියන්නේ නිර්මාණකරණයේ දෙන්නේ නැව. ඔබට මගේ හැරුන්නේ නැහැ. හැබැයි මාධ්‍යට මගේ හැරලා තියෙනවා. ඉතින් මාධ්‍ය කොහොමත් මග අරිනවා. මොකද අපි වෙළඳ භාණ්ඩ නෙවෙයිනේ. දැන් අපිවත් මගේ හැරලා තියෙන්නේ. අපි වෙළඳ බාන්න නෙවෙයි. කියන්නේ අපිව කොහේ හරි තැනක මාකට් කරන්න පුළුවන් අපේ ඔළුවේ උඩි මොන හරි එකක් ගහලා වෙළඳාමයක් ගහලා අන්න එතකොට එහෙම කට්ටිය ඉන්නවා. කියන්නේ වෙළඳ බාන්න නෙවෙයි ඇත්තටම මම ඒක කියන්න ඕනේ. මේ කාලෙන්ද අපි වෙළඳ කවදාවත් ඒ ඒ නාමයන් පස්සේ ගිහිල්ලත් නැහැ. අපි සාමාන්‍යයෙන් අපි හොඳයි කියලා හිතන වැඩ. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලාම මේ හිමානන්ද අපි බලනවා හදවතට එකඟවද අපි මේ නිර්මාණය කරන්න කියලා. සහ අපිට සමාජයට ගිහිල්ලා මේ නිර්මාණයත් එක්ක මුහුණ දෙන්න පුළුවන්ද කියලා අපි පොඩ්ඩක් අපි එහෙම හැදියාවක් තුලින් අපි ජීවත් වෙලා තියෙන්නේ. ඉතින් අපි හැමතිස්සෙම නිර්මාණයක් කරනකොට එහෙම බලලා ඒ හැදියාව අපිට දුන්නේ සැනලේය. වැඩක් කරනකොට හරි දෙයක් කරන්න හැමදේම අර කීවාගේ 100ට 200ක් නිවැරදිව බලනවා. කවදාවත් උඩින් පල්ලෙන් අතගාලා වැඩක් කරන්නේ එයාගේ ස්වරූපෙත් හරිම නීට්. හොඳට ඇඳලා හොඳට කොණ්ඩේ පීරලා හොඳට නේ. ඒ වගේ තමයි නිර්මාණත්. ඉතින් ඒකයි මම කියන්නේ දැන් ඉතින් ඒගොල්ලෝ කවුරුත් මාකට් කරන්න ගියේ නැහැ සෙන්ලේලා. අදටත් ඒකයි කවුරුත් මේ අනික හේතුව දැන් ඔයා විතර මෙහෙම අඩු ගන්න මට කෝල් එකක් හරි දීලා සෙන්ලිය ගැන ඇහුවේ. මේ දැනට ඉන්න කිසිම මාධ්‍යයක් කෙනෙක් මගෙන් එහෙම අහලා නැහැ. මට ඒ කනගාටු මොකද මේ ලොකු නම් තියෙන මාධ්‍ය තියෙනවා ඉතින් ගොඩක් ඕන වෙච්චම දවසකට හදිසියට කෝල් කරලා අයියේ මේ අර සින්දුව කරලා තියෙන්නේ මේ කවුද මේ සැන්ලේයද කියලා. මොකද මේ නම දාන්න අර සින්දුවට යටින්. එහෙම තමයි අහන්නේ. ඉතින් ඒ ඇරියම වෙනම හැදෑරීමක් ඇත්තරම කරලා නැහැ. මම මේ කියන්නේ ඇත්තරම මේ දැන් අපි දැක්ලා තියෙන ලොකු පොත් ලියවිලා තියෙනනේ අපේ පරණ ගෞස් මාස්ටර්ලා, මුත්සා මාස්ටර්ලා, රොක්සා මාස්ටර්ලා. හැබැයි මේ එකක්වත් මේ ලාල්ලා වගේ මේ ඒ විෂය පිළිබඳ එයා කරලා තියෙන මේ සංගීතය පිළිබඳ මේ විග්‍රහයක් නෙවෙයි කරලා තියෙන්නේ. ඒ කරලා තියෙන්නේ ඒගොල්ලන් ගැන වාර්තා වෙලා වැඩසටහන ලියලා තියෙන්නේ. මේ අහවල් දවසේ අහවල් පිච්චර් එක කෙරුවා. මෙහෙම තමයි තියෙන්නේ. මෙච්චර සින්දු කෙරුවා. නමුත් ඒකේ අන්තර්ගතය ලියවිලා නැහැ. මොකද්ද මෙයා කරලා තියෙන්නේ මේ කොහොමද මේ සංගීත භාණ්ඩ භාවිතා කරලා කොහොමද මේ තනුව හදලා තියෙන්නේ? මොන රාගයක් බේස් කරගෙනද මේවා හදලා තියෙන්නේ? එහෙම කිසිම තැනක අදට ලියවිච්ච පොතක් නැහැ එහෙම දෙයක්. ඉතින් ඒව ඇත්තටම ඒ මිනිස්සුම මාකට් කරන්න බෑ. වෙන මොනවා හරි හොඳට මොකක් හරි ඇඳගෙන කරාඹුවක් දානවා, ඒවත් දානවා, පවුකුණ්ඩේ පාට කරගෙන ආවන ගන්න මාකට් කරන්න ඕන තැන් ලේලා එහෙම කට්ටිය නෙවෙයි. හැබැයි අදටත් <laughs> ඔය විචාරලත් නෙවෙයි. ඉතින් එහෙම එහෙම එකක් නැහැ. හැබැයි ඉතින් නිර්මාණ පැත්තෙන් ගත් ලොකු දෑන්තු. සැන්ලෙයියත් අදහපු කෙනෙක් තමයි MK රොක්සාමි කියන්නේ. කියන්නේ මේගොල්ලෝ හෙන ලොකු මේ අපේ අදටත් අපේ යාදවත්වල ජීවත් වෙන ලොකු ප්‍රතිරූප. මොකද ඒගොල්ලෝ එහෙම මේ කොහොවත් තැන්වල ගිහලා මාකට් කරපු කට්ටිය නෙවෙයි. ඉතින් හැබැයි මම කියන්නේ මාධ්‍යයට අමතක වුණාට අපේ මේ සංගීත ක්ෂේත්‍රයේ ඉන්න ඕනක මේ මේ අදට ඉන්න මේ මේ ළමයින්ගේ මේගොල්ලන්ගේ ඇහුවත් ඒගොල්ලෝ දන්නවා සැලි පිරිස් කියන්නේ කවුද කියලා. මම ඉතින් ඒකට ගෞරව කරනවා ඒකට. මොකද සංගීතවේදීන් අතර ඔහු කවදාවත් නැති වෙන්නේ නැහැ කියලා මම දන්නවා. පැහැදිලිවම මම අදහස් කරන උත්සාහ කරා ඇත්තටම නිර්මාණ සමාජය තුළ මේ ඉන්න හැමෝම කතා කරනවා. ඔබ කතා කරනවා. අධ්‍යන සමාජය තුළ කියන්නේ විශ්වවිද්‍යාල වෙන්න පුළුවන් කොහේ හරි තැනක අතහැරලා හෝ අතහැරලා තියෙනවා. නමුත් රුචිකත්වයක් තිබෙනවා නම් උනන්දුවක් තිබෙනවා නම් ඔහු හොයන්නට පුළුවන් අධ්‍යයනය කරන්න පුළුවන්. සිතේ දුක නිවා අදින් පසු මේ විසේ තිබුණත් විසේ කුඹට හිමි වුණාද දිනන්නට කුරුම වූ දිනන්නට කිසික් නැහැ ලොබෙමින් මතු මතින් ඔබ ඇත්වේ ගිලාසින් පසු දෙතින් දෙස පලාලා සිතේ දුක නිවා අතින් පසුබිමේ අපේ කතා රකින්නට තෙනේ අඳන්නට එපා ප්‍රේමාවක් නොවේ මේ අදුමක් නිසා අවසන් කතාවට කතා කරනවා. ਉਹ <laughs> කතා කරන්නම ඉතාමත්ම මේ පෙර කිව්වා වගේ කතා කරන අය නෙමෙයි ඇත්තටම. මම ඉස්ට්‍රේලියාවේ සංගීතයට මම හිතේ මේ විශ්වවිද්‍යාල මට්ටමට යන්න පුළුවන් නම් ඇත්තට මේක මොක මොකක්ද කියලා ව්‍යවහාරික සංගීතය කියන්නේ ඇප්ලයිඩ් මියුසික් කියන එක. ඒ තුරට ගෙනිච්ච නම් මම හිතේ ගොඩක් දුරට ශිෂ්‍යයන්ට ප්‍රයෝජනක් වෙයි. ඒ තරමට සම්භාරයක් තියෙනවා ඒ ඉගෙන ගන්න. කිව්වා වගේ හැම දෙයක්ම ඔහු විසින්ම කරනවනේ. ඇවිල්ලා ඔය ලියන දේවල් මම ඉතින් රස්තර එකක් දැක්කොත් එහෙම මේ මියුසික් නොටේෂන් නෑ හරිම ලස්සනයි. ඒක නීට් කියන්නේ අකුරු හරි ලස්සනයි. අකුරුම හරි ලස්සනයි. ඒ චිත්‍ර ශිල්පයේ ෆිෂල් වෙක්. ඒ වගේම හරි පිරිසිදුයි ඔක්කොම පැහැදිලි. ඔහුගේ චරිතයේ මං හිතට ඒ ඔක්කොම මේ මහින්ද කිව්වා වගේ බොහොම ලස්සන චරිතයක්. ඉතින් මම හරි ආදරය කරපු චරිතයක්. ඒ වගේම තමයි මම කිව්වේ අර විශ්වවිද්‍යාල මට්ටමට යන්න පුළුවන් මේ සංගීතය මොකද්ද කියලා හොයාගෙන ලොකු තැනක් ගන්න පුළුවන් මම හිතේ. සාමාන්‍ය විද්‍යාල මාත්මයා. ඔබත් මාත්‍යේ කාලයක් හිටියේ. ඉතින් අපි හැමෝටම තමයි ඔය කියන්නේ. මම මගේ මුළු ජීවිත කාලයෙන් හරි අඩක් විතරම මම ඒකට උත්සාහ දරලා තියෙනවා. මම හිතුවක්කාර විදිහට ඒ වැඩේ කරලත් තියෙනවා. එහෙම කරලා මම හදාගත්ත රසික පරිශදයකුත් ඉන්නවා මම මියුසිකොලොජි සංගීත විද්‍යාවේ සමහර පරිභාෂණ සිංහල වචන තිබුණේ මම ඒ සිංහල වචන නිර්මාණය කරලා මගේ ශාස්ත්‍රීය අවශ්‍යතාවන් මත මම විද්වතුන්ට ඉදිරිපත් කරලා මම ඒව සමාජගත කරලා තියෙනවා එතකොට ලංකාවේ සංගීත ਵਿਚාරයක් හදන්න ඕනේ කියන ප්‍රධානම කාරණාව ඇතුලේ මම ඉන්නවා මොකද මේ තියෙන තානික මෙහෙවර ටෝනලජි කියලා කියන්නේ මේ අර සල්මන් රුෂ්ටි වෙලාවක අහන්නේ ඇයි සංගීතයට අපි මෙච්චර පිස්සු හැදෙන්නේ කියලා. ඔහොම උත්තරේ දී ගන්නවා. මේ තියෙන sweet due to sweet intervals මේ තියෙන මිහිරි පරතර ස්වරාන්තර ඒකට තමයි අපි මෝහණය වෙන්නේ මේ ස්වරාන්තර සංයෝග කිරීමේ කලාව තමයි ප්‍රතිභාව එතකොට ඔබ අහපු හොඳ ප්‍රශ්නයක් ලංකාවේ සංගීත ප්‍රජාවට මේ ආදරණීය සංගීතවේදීන් ශැල්ලි අයියා කවදාවත් අමතක වෙන්නේ අපි වගේ පිරිසක් ඉන්නවා තවත් අපිට වැඩිහිටි පිරිසක් ඉන්නවා වර්තමානයේ තෙතුමන්වගේ ගීත ආස්වාදනය කරන පිරිසක් ඉන්නවා ඒ උදවියට අමතක වෙන්නේ හැබැයි ලංකාවේ මේ නිදහස හම්බුණාට පස්සේ ලංකාවේ සංගීතවේදීන් මේ සංස්කෘතික සමුදාහනය අද මේ අපි පාවිච්චි කරන සාමය සංහිඳියාව මේ සමගිය මේ කාරණා වෙනුවෙන් අතිශය දවන්ත මෙහෙවරක් කරලා තියෙනවා. හැබැයි මේ මිනිස්සු ඒ වැඩේ කරේ නාද භාෂාවෙන් හින්දා ਵਿਚාරයක් නැහැ. හැම වෙලාවෙම සාහිත්‍යකරුවන් ප්‍රමුඛස්ථාන අපි සාහිත්‍යකරුවන් එක තරහනේ අපි සාහිත්‍යයට ඉමහත්සේ ඇලුම් කරන සාහිත්‍ය ප්‍රේමීන්. හැබැයි ඉතින් සාහිත්‍ය කියලා කියන්නේ ඒ තියෙන ශාස්ත්‍රෝක්තියන් සහ නාද වේදය කියන්නේ සපුරාම වෙනින් එකක්. එතකොට මේ ਵਿਚාරය කරන්න අවසර ලැබෙන්නේ දැන් මහින්දයලා සමහර වෙලාවට ස්ටුඩියෝ එකක එකම ගීතයට සංඝාත කියන්නේ කෝල්ස් 3 4 කට්ටල 3 4 බැගින් හොයලා නිදි මරාගෙන පැය ගණන් මේකට වෙහෙසෙනවා. හැබැයි මේ පිළිබඳ කිසිම සවිචාරයක් ලැබෙන්නේ අවසාන විග්‍රහයේ මහජන පුස්තකාලෙත් ඇටියලි දක්වනකොට සාහිත්‍යවේදියාගේ කාර්ය සාහිත්‍යාත්මක අභිව්‍යක්තිය විතරක් ගැන කතා කරනවා. අපිට ලොකු හිතේ අමාරුවක් තිබුණා මේ කාරණාව ගැන. ඉස්සර වෙන නවරත්න ගමගේ මමයි අපි දෙන්න මේවා කතා වෙනවා. මේක හදන්න ඕන. දැන් මේ කලාකරුවා මගහැරුණේ ජාතික වැඩපිළිවෙලට කලාකරුවා මගහැරුණා. සංගීතවේදියා මගහැරුණා. සාහිත්‍යවේදියාත් මේක ඇතුලේ ඉන්නවා. මේක ඇතුලේ මගහැරිච්ච මිනිස්සු තමයි කම්පෝසර්ස්ලා, සංගීත අධ්‍යක්ෂවරු සහ මේ වගේ මියුසික් ඇරෙන්ජර්ස්ලා මේ වගේ වටිනා මිනිස්සු මගේ ඇරිලා තියෙන්නේ. ඒ උදවිය අද ඒ උදවියගේ දෙපයින් ලංකාවේ කලාකරුවෝ ඇත්තටම මේ ආචාර්ය අමරදේවයන්ගේ ඉඳලා ගත්තයින් පස්සේ මේ කලාකරුවෝ අපේ රටේ සංස්කෘතික පුරවැසි භාවය කියන එක අත්පත් කරගන්න මොන තරම් වැඩ කොටසක් කරලා තියෙනවද? දැන් ස්ටැන්ලි බීරිස් කියන කෙනා සංගීත සංස්කෘතියන් කීපයක් සමෝහනය කරලා සමෝධානය කරලා ඒ තමයි හදලා තියෙන සංහිඳියාව. අපරදිග පෙරදිග ජන එතකොට කලාකරුවාගේ වගකීම. මොකද මේවට හොඳ නිර්වචන සැපෙන්න ඕනනේ. දැන් හැමදාම ඒ කියන්නේ බලයට යන උදවිය හොඳ රසඥතාවයක් තියෙන පිරිස් ඉන්නවා. ඒක කරන්න ඕන කවුද? මේ ක්ෂේත්‍රයේ ඉන්න සංගීත ශාස්ත්‍රඥයින්, විද්වතුන්, කලාකරුවන්. ඒ උදවිය මේවට නිර්වචන සම්පාදනය කරලා, මේවට ප්‍රඥප්තියෙන් හදලා, මේවා අර්ථකථනය කරලා, මේවා ජාතික සංවර්ධනය කියන වැඩපිළිවෙලේ එක කොටසක් සංගීතඥය බවට පත් කරන්න ඕන. එතකොට මේ මිනිස්සුගේ ජීවිත ඉස්සරහට යනවා. එහෙම නොවුනොත් මේවා හැමදාම අර ලංකාවේ සංස්කෘතිය ගැන කියනකොට ගොක්කොල පොල්කොල පුන්කල කිරිබත් කෑලි අමුඩ ලේන්සු ටිකක් තියෙනවනේ. උමනා වෙලාවට ඕක අයින් කරනවා. අයින් කරලා ඔය මොකක් හරි බෑන්ඩ් එකක් ගහන කට්ටියක් ගැලලා දානවා නවීනත්වේ. ඔන්න සම්ප්‍රදාය සහ නවීනත්වේ. එතකොට එකක් තමයි ගැඹුරු කියවීම නැතිකම. අධ්‍යාපනයේ ලබන්න තියෙන නොකමැත්ත, ඥානණය වෙන්න තියෙන නොකමැත්ත. එතකොට ඊටාම ඉක්මනට අපි යෝජනා කරන සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ හිතවතුන්ට මා යෝජනා කරලා තියෙනවා. ඔබලාගේ වයස දැන් ඔබලා වගේ තරුණ sannivedakෝ ඉන්නවා මේවා ගැන ඥාන ගවේෂණය කරන. අපි පොඩ්ඩක් මේක අවුලවලා තියෙනවා, පත්තු කරලා තියෙනවා. හම්බ වෙන්න තැනක අපිට පෞද්ගලික වෙන බලාපොරොත්තුත් නෑ අපේ ජීවිතවල. දැන් මගේ ජීවිතයේ තියෙන එකම බලාපොරොත්තුව තමයි මට දැන් මේ මේ වගේ සංගීතවේදීන් නිර්වචනය කරලා කවුරු හරි සාමාන්‍ය රසික ප්‍රජාව දැනුවත් කරුවොත් එදාට අපිට අපේ මොකක් හරි මෙහෙවරක් අපි ඉෂ්ට කළා කියලා අපිට සතුටු වෙන්න පුළුවන්. සෞන්දර්ය විශ්වවිද්‍යාලයට විතරක් නෙමෙයි මේ මේ රටේ ඉන්දියාවට වින් වෙච්ච වෙනම ඒක වෙන මිනිස්සු හඳුන්වන්නේ. වෙන රටවල් වල සංගීත ਵਿਚාරකෝ හම්බ වෙලා තියෙනවා. අපේ රටට ඒගොල්ලෝ කියන්නේ ඕගොල්ලෝ හදලා තියෙනවා වෙනම ක්‍රියේටිව් කල්චරල් ලොජි එකක්. නිර්මාණ සංස්කෘතික වේදයක්. ඒක කවදාවත් එහෙම කියන්නේ නැහැ. ඕගොල්ලන්ට අනන්‍ය වෙච්ච සියත්ව ඕගොල්ලෝ තනලා තියෙනවා. ඉතින් මෙන්න මේ මේ පින්කමට දායක වෙච්ච ස්ටැන්ලි පීරිස් කියන කලාකරුවා මෙහෙම ස්මරණය කරලා ඔහු විෂයාත්මක වර්තකතනය කරන්නට අපිට මණ්ඩපයක් තැනේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ඒ වෙනුවෙන් පෙනී හිටමු ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට සභාපතිතුමාට ඔබේ වැඩසටහන අධ්‍යක්ෂතුමාට භාතිය ජයතිලක මහතාණන්ට ඔබට කාර්ය මණ්ඩලයට රෝහණය කිව්වා වගේ මේක ජාතික වගකීමක්. ජාතික වගකීමක් හැමදාම මේ තියෙන දුක් කරදර කන්දරාව ඔබ බැලුවාම නිදහස හම්බුනායි කියන දවස් ඉඳලා අපි මුහුණ දෙන්න දුක් කන්දරාව අතරේ හැම මිනිහෙක් මේ මේ ජීවිතය අතහැරලා ගිහිල්ලා මේ කලාකරුවෝ ටික නැත්තම් ඒ මිනිස්සු ළමයි අපේ හදවත ජීවත් කරුවේ. අපි මේ දුක් කඳුළු අඬා අඬා සමහර තැන්වල ජීවත් වුණේ මිනිස්සු ලංකාවේ. කලාකරුවෝ සහ මේ මේ ඉන්න සංගීත වේදින් කරපු කාර්යභාරයෙන් අපි අපේ හදවත බිම වැටෙන්නේ නොදී තියාගෙන ඉන්න හදවත ඇතුලේ. ඉතින් ඊට වරම වාසනාව මේ වැඩේ කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා විශේෂයෙන් මේ ස්ටැන්ලි පීරිස් මැතිනිය දැකීම මට හරි සතුටක් මා පළමු වරටයි දකින්නේ දියණියන් ඇත්තටම ස්ටැන්ලි අයියා ගිලන් වෙලා ඉන්නවා කියන ප්‍රවෘත්තිය අපිත් අර සිව්මලි මිනිස්සු හින්දා අපිට ඒක දරා ගන්න බැරුව ගියා මම ඇත්තටම ඔහු බලන්න ගියේ නැහැ මට ආරංචි වුණා ඔහු ඔහුගේ මේ ජීවන මඩලෙන් ඔහු නික්ම යන්න ඔහුට එහෙම නිමිත්තක් තියෙනවා කියන කාරණේ ඔහු දැනගෙන හිටියයි කියන එක ඉතින් මම එහෙම දැනගත්තාම මම කල්පනා කළා මම සෑලියක ගිහිල්ලා මොකද්ද කතා කරන්නේ. මට බොරුවක් කියන්න කතා කරන්න බැහැනේ. මම ඒ ඔහුගේ වියෝගය මට විෂයාත්මකව දැනෙන්නේ. මට දැන් බෝගොඩයියට වගේ මහින්දයට වගේ ඒ ඒ තරම් ගා කුළුපක එහෙම ආශ්‍රය කරන්න අපිට හම්බ වෙලා නැහැ. නමුත් ඔහු කළ කාර්යයේ මේ විෂයාත්මක රසාර්ථය හදවතට දැනෙනවා. ටීම් ජයරත් මහත්මයා ඔබ ලංකාවේ ප්‍රවීණතම දක්ෂතම සංගීතඥයින් බොහෝ ප්‍රමාණයක් එක්ක අපි ගත්තොත් බොහෝ දෙනෙක් එක්ක වැඩ කටයුතු කරලා තිබෙනවා. ශිෂ්ටතම නිර්මාණකරුවන් එක්ක. ස්ටැන්ලි පීරිස් ඔබ කොහොමද දකින්නේ? එයාට වෙනස් වඩා වෙනස් දෙයක් ඔබ ඔහුගෙන් දකින්නවාද? ඔබේ ඔබට කළ තම නිර්මාණත් සහ අනිකුත් තනු නිර්මාණත් ගත්තම. ඔව් කිව්වා වාගේ අතරම අපි ලොකු යසරක් තියෙනවා දැන් මහින්ද බණ්ඩාර මල්ලි ඉතින් කලමි පෙරේරා ඒ හැමෝම එක්ක වාදක මණ්ඩල ඉඳලා ඉතින් තනු නිර්මාණය කරපු ගීත ගායනා කරද්දී හරිම සුන්දරයි අතරම පුද්ගලයා වශයෙන් උත් සුන්දරයි වචනත් සුන්දරයි වැඩි කෑකෝ ගහලා කතා කරන කෙනෙකුත් නෙමෙයි සමීපතම ඇසුරක් කරන්නට සුදුසු කැමති කෙනෙක් බොහෝ විට අපි ගායනා කරලා අවසන් වුණාට පසුව ඒක අගය කරන එක තමයි වැදගත්ම දේ. ඉතින් මේ ලඟ වෙලා සමහරට කතා කරන වචන අපිට මෙහෙම කියන්න බෑ. ඒ තරම් බොහොම සමීප වචන තමයි කතා කරන්නේ. කතා කරලා ඉතින් මම සමහරලාට අහනවා මම මෙහෙම අහවල් තැන මෙහෙම මුර්කියක් මුර්කි කියලා අපි මේ ඒක සංගීතයේදී අපි ප්‍රගුණ කරන මේ ඉගෙන ගන්නකොට ඇහෙන වචනයක්. මම මෙහෙම කිව්වොත් මේක වඩාත් ලස්සන වෙයි නේද කිව්වහම අර කිව්වා වාගේ අපිට නිදහස තියෙනවා. ඒ මම කිව්වා එතකොට මේකට මේ මේ තනුවට මොකක් හරි හානියක් වෙයිද? මම එහෙම කළොත් කියලා. නෑ ඒ ස්ට්‍රක්චර් එක මගේ ලස්සන කරන්නේ කොහාගේ වැඩක්. ඉතින් ඒක හරි උතුංග එහෙම කියන්නේ නෑ ඒසියෙන්. මට එහෙම කියපු එකම සංගීතඥයත් එතුමයි. මම බොහෝ සංගීතඥයින් ඇසුරු කරලා තියෙනවා මේ මේ දෙදෙනාගේ සංගීත සංයෝජනත් මම ගායලා තියෙනවා. මහින්ද වංශිකීත් ගායලා තියෙනවා. කරණිකීත් ගීත ගායලා තියෙනවා මම. ඉතින් මේ ඒ අය මට ප්‍රශ්නයක් නෙමෙයි. ඒ අය <laughs> ඒත් එක්ක ඕන දෙයක් බාරගත්ත හැකි. මොකද අතන තියෙන්නේ වෙන ගෞරවණීය සැලකිලි ස්වභාවයක් එතන තියෙන්නේ. ඉතින් සමහර අයෙක් එක්ක කතා කරන්න තියා අහන්න යමක් බයයි ඇත්තටම. මේක කියලා කොයි වෙලාවෙද මේකෙන් මිදලා ගෙදර යන්නේ කියන බයකින් තමයි ගීතේ ගහන්නේ අත් වශයෙන්ම කියනවා නම් මොකද දැන් සැන්ලි පීරිස් මහත්මයාගේ තනුවක් ලැබුණාම ඒක අපිට නිකන් මේ හොඳ චොක්ලට් එකක් දුන්නා වගේ බලාපොරොත්තු වෙනවා අය ආයෙත් දවසක ලැබෙන්න ඕන ඒ වගේම චොක්ලට් එකක් කියලා. ඒ වගේ තනුව මම හිතන්නේ ඔබතුමා මගෙන් ඇහුවා ගීත ගණනාවක් අපි මේ මොතර කාමරේ ඉඳද්දී ඒකත් එයාගෙන ඒකත් එතුමාගේ ඒකත් එතුමාගේ ඔව් මම හිතනවා මම ගීත 40 ගණනක් විතර ගායලා තියෙනවා <laughs> ඉතින් ඒවා මිහිර රස වැහෙන ගීත ගයන්න ගයන්න ආසයි ඉතින් අර අපිට තියෙනවා දැන් අද මේ ගීතය ගාලා ඉවරනට පස්සේ ඉතින් ගෙදර ගියාට පස්සේ නැවත කවදා හරි එකක් එතුමාගේ නිර්මාණයක් ලැබෙනවා නම් හරි ආසයි හොඳ රස කෑමක් වගේ බලාපොරොත්තු තියෙනවා ඉතින් ඒ වගේ කිසි දවසක කිසි කෙනෙක්ව හෙලා දැක්කෙත් නැහැ හැම කෙනෙක් කෙරෙහිම හොඳ බොහොම ගෞරවනීය විදිහට තමයි කතා කරන්නේ කිසි කෙනෙක්. ඉතින් එතුමාගේදී අපි ගැයුපුවාම නැත්නම් වාදක මණ්ඩලයට පවා ඒ අත්දැකීම ඇති. ඉතින් අපිව වර්ණනා කරනවා නම් අපිව අගය කරනවා නම් එතන ඊටත් වැඩි දෙයක් මොනවද තව? ඉතින් අපිට හරි අර එකමුතුවක් අර බැඳීමක් තියෙනවා. ඉතින් එතුමාගේ තියෙන නම් ගුණ බොහෝ තියෙනවා ගයන්නට ගුණ. බන්ද බණ්ඩාර මහත්මයා දැන් ඔහු හොඳ නාද සංයෝජකෙක් කියලා. ඉතින් අපිට ඒ වචනේම තමයි භාවිත කරන්න වෙන්නේ. හොඳ ඇරේන්ජර් කෙනෙක්. අන් සංගීතඥයන්ගෙන් දකින්නට වඩා වෙනස්කමක් ඔහුගේ සංගීත භාවිතාවන් තුළ දක්වන. මොකද අපි සැක්සෆෝන් දැක්කට අපි හිතන්නේ වෙස්ටර්න් මියුසික්. එහෙමනේ පේන්නේ. හැබැයි ඊට වඩා වෙනස් විදිහේ භාවිතාවන් තමයි අපිට ඔහුගෙන් දක්න ලැබෙන්නේ. ගීතනෝ ගත්තම එකකට එකක් වෙනස් පෙරදිග සංගීතය, අපරදිග සංගීතය හැම එකක්ම මිශ්‍ර වෙලා තිබෙනවා. මොකද්ද මේ ඔහුගේ තිබෙන විශේෂත්වය ඇත්තටම? මම හිතන්නේ මේ කියන්නේ ඔහුටම කියලා අනන්‍යතාවයක් තිබ්බා. එයාගේ අපිට ගීතයක් ඇහෙනකොට කියන්න පුළුවන් මේක ස්ටැන්ලියාගේ තමයි. මෙතනින් මේ අපේ ප්‍රියාලගෙන් ඔය බෝවඩලෙන් වගේ ඇහුවොත් ඒක කියනවා. මොකද ඒක එයාම ගොඩ නගාගත්ත දෙයක් මම හිතනවා ලාල් කීවා වගේ එයා ඒ හැම පැත්තම හොඳට මේ මේ මම හිතන්නේ ලෝකේ තියෙන හැම සංගීතයක්ම අහලා එයාටම ආවේනික විදිහක් හදාගත්ත සහ ගායනා කරන ගායකව ගායිකාවට අනුව තමයි එයා තනුව නිර්මාණය කරන්නේ. මම දැන් හොඳටම දන්නා TMI යට හදන තනුව නෙවෙයි අපි හිතමු මේ මේ මිල්ටන් මල්ලාච්චිට හදන්නේ. එතකොට එයාට හදන එක නෙවෙයි මේ බෝවලට හරි ප්‍රියාට හරි දන්නේ. ඉතින් අර එහෙම පුදුම ඥානයක් තිබ්බ එයාට. ඒ කියන්නේ මේ මේ එක එක්කෙනාගේ කටහඬවල් කොහොමද හැසිරෙන්නේ සහ එයාගේ ගායනා විලාශය ගැන. ඉතින් ඒක තමයි දැන් මේ මේ දැනට මේ එළියට ඇවිල්ලා තියෙන තනුව දිහා ගොඩක් දිහා බලපුවාම ඒකේ වෙනස තේරෙනවා. මොකද ළඟට ඇතෙන්ට යොදන්නේ গিitarයක් වගේ දෙයක්. ඊට පස්සේ බටනාලාවක්. එහෙම එහෙම හරි ඒ වගේ පුදුම දැනීමක් තිබ්බා. ඒව කොහොමද මේ මේ ඒව හසුරවන්නේ කියලා. ඉතින් ඒක තමයි මම දකින වෙනස්. ඒ කියන්නේ හරි versatile කියලා කියන්නේ හැම දෙයක්ම ගැන පුදුම මේ ඥානයක් තිබ්බා. පිටුම ආධුනිකයකට ගීතයක් නිර්මාණය කරනවා කියන්නේ ඒවත් පුදුම විදිහට ජනප්‍රිය වුණා. මොකද එයාව ගෙන්නලා යාගේ කටහඬ අහලා එයා උච්චාරණය කරන්නේ කොහොමද? සහ මේ ඉතින් ඒ තනුව තමයි මූලිකම යාට. මොකද එයාගේ ඕනම දෙ ගීතයක තනුව තමයි ප්‍රමුඛ. ඒත් එක්කම ඕන දෙයක එයාගේ ඕනම සින්දුවක දැන් දැන් මේ කියපු සින්දුවේ උනත් මේ ඉන්ට්‍රොඩක්ෂන් එක ඇහෙනකොට මේ පළවෙනි සංගීත ගන්න ඇහෙනකොට අපි දන්නවා මේක මේ ස්ටැන්ලි බීට්ස් දෙයක් සහ මේ මේ මේ ඒකෙත් හරි ගීතාත්මක ගතියක් තිබ්බා ඒ පාවිච්චි කරන කියන්නේ පාවිච්චි කරන ඉන්ට්‍රොඩක්ෂන් එකට ඉන්ක්ලූඩ් එකට සහ ඒවත් හරි මියුසිකල්. ඉතින් මේ අර එහෙමෙන් අහුලගත්ත කෑල් නෙමෙයි හරි ගලා යෑමක් තිබ්බා ගීතය තුල. ඉතින් ඒක තමයි මම එයාගේ දකින ගොඩක් වෙනස සහ මේ මේ අපි හිතමු දැන් ගීතයක් සමහර සංගීත අධ්‍යක්ෂකවරු විශේෂයෙන්ම කල් නිලාට අපිටත් වෙනවා. සමහරට අපි කලින් තනුව නිර්මාණය කරනවා. පස්සේ වචන හම්බුනට පස්සෙත් ඒකට තනුව නිර්මාණය කරනවා. හැබැයි සැන්ලියාගේ ওই දෙකේ වෙනසක් නැහැ. එයාට වචන ටිකක් හම්බුනත් ඒ තනුව එදා අර වගේම ලස්සනට හදනවා. කලින් වත් ඒ කියන්නේ වචන වලට තනුවක් හදන්න ගියොත් ඒ හදන්නේ අර වගේ හැමතිස්සෙම තනුව ගැන 100ට 200ක් විතර එයා හිතුවා. ඒ කියන්නේ එයා කියන්නේ තනුව තමයි ඊටම ප්‍රබල කියලා. මිනිස්සු අතර කියන්නේ තනුව. අපි ඇයි හින්දි ගීත වලට ආශ්‍රය කරන්නේ? අපි ආශ්‍රය කරන්නේ ඒත් අපි තනුවට තමයි ඉස්සෙල්ලාම පෙම්බදින්නේ. ඊටත් අපි වචන දන්නෙත් නැහැ. සහ ඒකේ ඇතුලේ යන ඉන්ටර්ලූඩ් සහ ඉන්ටරැක්ෂන් ඒව අපිට අදටත් කටපාඩම්නේ. ඉතින් ඒ ඒ ගැන තමයි යාගේ පුදුම විශ්වාසයක් තිබ්බේ. සහ අපි වාදනය කරන පොඩි බටනල පාටයන් නම් ඒක හොඳට මතක හිටින කැලලක් තමයි එයා මේ නිර්මාණය කරන්නේ. ගීතා පාටයන් නම් ඒකත් එහෙමයි. එතකොට වයලින් පාටයන් නම් ඒ හැමදේම දැන් අර ඒව ගැන හරියට මේ එයා මේ හරියට හිතුවා. සින්දුවක් එළියට දාන්නසයි ඒකේ ඉන්ට්‍රොඩක්ෂන් ඉන්ටර්ලූඩ් සහ ඒක ඇතුළේ යන රිද්මේ රිද්ම් එක. මේකට තබ්ලාද ඩ්‍රම්ස්ද පාවිච්චි කරන. මේ හැම දෙයක් ගැනම හුඟක් හොඳ මේ පුදුම දැනුමක් තිබ්බ කෙනෙක් කියලා තමයි හිතන්නේ. ඒක තමයි යාගේ වෙනස. හොඳයි එහෙනම් ඊළඟ ගැයීමට අපිට යන්න හැකි. සතිශ රට වැඩසටහනට මායාලිත් ආරාධනා කරනවා. ගී ගැයීමට මෙලඟට TM චාරත්. හිතින් මානුසලී හිඳින්ද කඳුලෙන්ව ඇවිදින් නිවාදමුනේ මෙතේ පීඩා නොබින්දිනු මැන විඳිනු දැනගී විශේෂ රටාව ඔබට ගෙනා පාදක මණ්ඩලය. මගේ දකුණු අත පැත්තේ ඉඳන් අද අපි මුල්ම වතාවට වුන් දෙදෙනාව කැඳවා ගත්තා සදේශ රටා වැඩසටහනට සැක්සෆෝන් වාදනය කිරීම සඳහා අදම තමයි වුන් මේ වැඩසටහන සමගින් එක්වන්නේ තරුණ දක්ෂ වාද්‍ය ශිල්පීන් දෙදෙනෙක් ඒෂාන් ඩිසිල්වා සමග ගීත් පෙරමුණාද සදේශ රටා වැඩසටහනට සැක්සෆෝන් වාදනයෙන් දායකත්ව ලබා දුන්නා. වාලින් වාදනය රෝහණ ධර්මකීර්ති සමග අසේලවන්නේ ආරච්චි. සිතාර් වාදනය දිලුෂ රවින්ද්‍රනාත් බටනලා ශාන්ත සමරනායක කීබෝඩ් හසන්ත ජයලාල් සමග ඉදුනාත් නන්දසිංහ ලීඩ් গিitar Sudha Dilruksha rhythm guitar Wimal Lakshantha Cooray bass guitar Prasad Silva tabla වාදනය විදිත රණවීර ඔක්ටෆෑඩ් සුසිර ධර්මරත්න සමග නරිදු චතුරංග අද ගුවන්විදුලි වාදක මණ්ඩලයේ මෙහෙුවේ සුසන්ත මధుර පෙරමා. ඒ වගේම මගේ නිෂ්පාදිකාව මාර්ෂ්ලා ප්‍රනාන්දු බොහොම ස්තුතියි. අද නාද සංකලනය කළේ ආනන්ද පත්මසිරි සමග ටියුලින් ජෑන්ස්. මැදිරි සහාය හේමචන්ද්‍රසිරි චන්ද්‍රසිරි වික්‍රමසිංහ සමග අතුලසිරි සබුතන්ත්‍රේ. කාර්ක නිලධාරී කුමාර් ලේනගේ බොහොම ස්තුතියි. අද ස්වදේශ රටා වැඩසටහනට දායකත්ව ලබා දුන්නට. මම හිමානන්ද රාජපක්ෂ.